ඒදම්මා හේතුප්පවාතේ සංහේතුං තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් අපේ සසර ජීවිතය නිවැරදි කරගත්තේ නැත්නම් සසර සූපත් කරගත්තේ නැත්නම් ඒ සුවපත්භාවයට අවශ්‍ය කරන කරුණාකාරණා සම්පාදනය කරගත්තේ නැත්නම් නිවන් දැකීම කියලා කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. දුක් නැති කිරීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද කවුරුත් ඒ ධර්මය තුලින් තමන්ගේ නිවැරදිභාවය තමන්ගේ විසුද්ධිය ඇති කර ගැනීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඒකට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි හදාරන්නලා ඒ අනුව අපේ ජීවිතය තුළින් ඒ ධර්මය අපේ මේ භවයක් විතර වෙච්ච ශරීරය ආශ්‍රය කරගෙන ඒ උතින් ධර්මය භාවිතා කරලා තමන්ගේ ජීවිතය ගෙවෙන හැටි සකස් වෙන හැටි තේරුම් ගත යුතු තියෙනවා. ඒ සඳහා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අදාරන්න ඕනේ. ඒ වගේම හැම නිමේෂයකම තමන්ට ඒ ධර්මය එකතු වෙන විදිහට තමන්ගේ කටයුතු දිහා විමසිලිමත්ව බලන්න ඕනේ. කොහොමද මේ ධර්මය මගේ ජීවිතයට එකතු කරගන්නේ කියලා. එහෙම අරමුණකින් සකස් කරන ධර්ම දේශනා මාලාවක් තමයි නිවන් මඟ ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. ප්‍රායෝගිකව ධර්මය අවබෝධ කරගන්න කුමක් කළ යුතුද කියලා සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාව. ඊයේ දවසේදී අපි සාකච්ඡා කරන්න යෙදුනා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි කොහොමද තණ්හා උපාදානය දක්වාපත් වෙන විදිහ කොහොමද කියලා ඒ ඒ අවස්ථාවල තියෙන පියවරවල් පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා අපිට මේ මේ කාලේ මේ වෙනකොට මේ මොහොතේදී කවුරු හරි හින්දා බොරුවක් කියන්න වෙනවනම් එහෙම වෙනවද කියලා කියනකොටම හොයලා බලන්න ඕනේ. මට කවුරු හරි හින්දා බොරු කියන්න වෙලා තියෙනවද? දරුවෝ හින්දා බොරු කියන්න වෙනවද? ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ආදී හින්දා හිතවත් අය හින්දා ස්වාමියා භාර්යාව හින්දා බොරු කියන්න වෙනවද? වැරදි කරන්න වෙනවද කියලා හිතලා බලන්න. මට ඒ කියන්නේ යමක් රැක ගැනීම සඳහා වැරදි කරන්න සිද්ධ වෙලා තියෙනවද පංච දුස්තරතියේ දෙන්න වෙලා තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. කල්පනා කරලා බලන්න. මේ වෙලාවෙම මගේ දරුවෝ යම් වැරද්දක් කරනවාද ඒ වැරද්ද හංගන්න මට සිද්ධ වෙලා තියෙනවද? මං ආදරය කරන අය හරියට කටයුතු කරන්නේ නැති වෙයි කියලා හිතෙනකොට නින්දා වෙයි කියන අදහසින් මට ඒ ඇත්තන් කෙරෙහි බොරු කියන්න නැත්නම් තවත් මොන හරි එහෙම කාරණාවල් වල යෙදෙන්න වෙලා තියෙනවද? මේ වගේ සිද්ධ වෙලා තියෙනවා නම් ආරක්ෂා කරගන්න ඕනේ කියලා. මට මේ දේ ආරක්ෂා කරගන්න ඕනේ කියලා මම විෂම තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් එන්න ඒකට හේතුව අපි ඊයේ සාකච්ඡා කරා යමක් රැකීමේ අවශ්‍යතාවය කියලා. මේ ලෝකයේ තියෙන අපිට පාලනය කරන්න බැරි හුළඟේ යනවා වාගේ පහක් තමයි පංච පාදානස්කන්ධය කියන්නේ. පංච පාදානස්කන්ධය කියන්නේ නිකන් හුළඟක් වගේ එකක්. එතකොට මම මගේ කියලා අපි මේ අරගෙන තියෙන ශරීරයත් හුලඟ යනවා වගේ එකක්. හුලඟ යනවා වගේ කියලා කියන්නේ මට ඕන හැටියට තියෙන විදිහ තියෙන්නේ නැහැ. ඒවා කොයි වෙලාවෙ වෙනස් වෙනවද දන්නේ නැහැ. වෙනස් වීමත් මට ඕන හැටියට නෙවෙයි වෙනස් වෙන්නේ. හරියට බලන්න අහසේ පාවෙලා යන වලාකුලක් ඒ වලාකුලක හැඩයට මොකද වෙන්නේ? වේගෙන් වෙනස් වෙනවා. නේද? අපි ඒ හැඩේ දිහා ඉස්සර පොඩි කාලේ බලාගෙන ඉන්නවනේ. දැන් අස්සෙක් වගේ කි කි බලාගෙන ඉනකොට ඒක වේගෙන් වෙනස් වෙලා අන්න ඒක වෙනස් එකක් වගේ වෙනවා. ආයෙ වෙනස් එකක් වෙනවා. ඒකට හේතු වෙන්නේ හේතු වෙන කාරණා වෙනස් වෙනකොට ඒකේ හැඩතල වෙනස් වෙනවා. ඒ වගේම බලන්න එදා පොඩි කාලේ ඉඳන් අද මේ වෙනකොට දැන් මේ ශරීර වලට මොකද වෙලා තියෙන්නේ? හුලඟ යනවා වගේද නැද්ද? කො මට ඕන හැටියට දන්නේ නැහැ හුලඟ යන්නේ. නේද? මට ඕන හැටියටද මේක වෙන්නේ? තව අවුරුදු 5කින් මම මෙන්න මේ වගේ වෙනවා කියලා එහෙම කාට හරි කියන්න පුළුවන්කමක් තියනවද? බෑ. මේ කය විතරක් නෙවෙයි වේදනාවලුත් එහෙමයි. මේ ශරීරයේ හටගන්න වේදනා එකක්වත් මට ඕන හැටියට තියෙන්නේ මට ඕන හැටි හටගන්නේ නැහැ. එහෙම හටගන්නවා නම් දැන් මේ බණ අහනකොට අපි නලියන්න ඕනේ නැහැ. මමත් බණ කියනකොටත් නලියනවා. මේ ටිකක් වෙලා ඉන්නකොට ආයෙ එහාට හැරෙනවා, ආ මෙහාට හැරෙනවා, එහෙම හැදෙනවා. ඒ මොකද ඉන්න බැරිකම. වේදනාව හටගන්නවා. ඒ වේදනාව වලට මම ඇත්තේ කැමැත්ත මගේ කැමැත්තක් නැහැ. කැමැත්තක් නැති වුණාට මේ වේදනාව සකස් වෙනවා. එතකොට අන්න ඒ වගේ සංඥාත් එහෙමයි සංස්කාරයන් විඥානය කියන ඔක්කොම මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන සියලු දේ අන්න ඒ වගේ. ඉතින් අන්න ඒ වගේ තත්වයක තියෙන මේ පංච උපාදානස්කන්ධ ධාරාව මම කෑලි කෑලි රකින්න ලෑස්ති කරගෙන. රකින්න බැරි ශරීර වර්ගයක් රකින්න ලෑස්ති කරගෙනද නැද්ද? ආ මං නේද මේ ශරීරයත් මගේ අන්න අර ශරීරත් මගේ. මගේ කියලා නේද? මගේ කියලා ශරීර වර්ගයක් රකින්න. හරි. අපි දරුවෙක් කියලා ගමු. දරුවාව ආරක්ෂා කරන්න පුළුවන්ද? මං අහන්නේ. දරුවා කියලා ගත්තේ ඒ ශරීරය නම් ඒ ශරීරය මේ අතන්ට දැන් හුරතලේට ඉන්නවා අය පොඩි ලස්සනයි කියලා ඒ විදිහට නවත්තන්න පුළුවන් දවස ගානේ මොකද වෙන්නේ? මේ ශරීරය වෙනස් වෙනවා, ඉක්මනින් වේගෙන් වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. දරුවා තුල තියෙන සකස් වෙන වේදනාවල් තියෙනවා. දුක් වේදනා තියෙනවා, සැප වේදනා තියෙනවා. එයාගේ ඇහි, ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා එයාගේ එතන සකස් වෙන වේදනාවල් වගේක් තියෙනවා. තුවාලයක් හැදිලා වේදනාවක් ඇති වෙනවා නම් නැත්නම් හිතේ වේදනාවක් ඇති වෙනවා නම් ඒවා මට නවත්තන්න එහෙම පුළුවන්ද? බෑ. බෑ නේද? ඒ හට ගන්න වේදනාව නවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එයාට සැප වේදනාව එනකොට අම්මලා කැමතිද නැද්ද? කැමතියි. ඒ සැප වේදනාව පුළුවන් ද නවත්තන්න? ආයෙනම් පුතේ ඔයා සැප වේදනාවෙන් ඉන්න ඕනේ. ඒකට ඉතින් අපේ අත මොකද කරන්නේ? පුළුවන් තරම් ගිල්ල ඕනවා මොනවා හරි. ඈ මේකත් කණ්ඩ මේකත් කණ්ඩ මේකත් කණ්ඩ මොකද යාළුවෝ උතර කණ්ඩ දෙන්නේ නැත්නම් ළමයින්ට නේද? මොකද එයාට සැප වේදනාව එක දිගට තියෙන්න. මේ තව කණ්ඩ තව කණ්ඩ තව කණ්ඩ කියලා නේද? ඒවා නවත්තන්න හදන්නේ. නෑ ඒක හරියන්නේ නෑ. එහෙනම් වේදනාව කියනවා දරුවාගේ වේදනාව කියනවා මට ඇති නෑ. දරුවාගේ රූපේ මට අයිති නෑ. දරුවාට තියෙන මතකය මේ ගහ මේ වැලන මේ ගණන් මේ ඉංග්‍රීසි කියලා ඒ විදිහට එක එක තියෙන දේවල් පිළිබඳ තියෙන මතකය. ඒ මතකය මට පුළුවන් ද අඩු වැඩි කරන්න? ඒක නම් පුළුවන්. කෝටුවක් අරගෙන පාඩම් කරවලා පාඩම් කරවලා පාඩම් කරවලා නේද? එහෙම කරා කියලා ඒකේ අයිතිය මට ගන්න බෑ. නේද? මටවත් බෑ මගේ ළඟ තියෙන මේ සංඥාවල් නැත්තම් මතකය කියන ඒවා මටවත් බෑ පින්නත් මට උන හැටියට තියාගන්න විතක මොකද වෙන්නේ විතක ඕනේවත් මතක් වෙනවා විතක දැන් අමතක කරන්න ඕනේවා තියෙනවා සමහර දේවල් වගේක් අමතක වෙනවද එහෙම අපි අපි ගැන හිතලා බලන්නකෝ ඔන්න මල ගෙදරක් හරි මොකක් කරේ නැත්නම් අමිහිරි සිද්ධියක් තියෙනවා අමිහිරි සිද්ධිය ඉතින් මට මතක් වෙනකොට දුකයිනේ ඉතින් මතක් කරන්න නැතුව ඉන්නකො ජීවිතේ වෙච්ච අමිහිරි සිද්ධියක් මට මතක් කරනකොට වේදනයි එහෙම නේද ඉතින් මතක් කරන්න නැතුව ඉන්නකො මතක් වෙනවා නේද එහෙනම් මගේ සංඥාවල් මට ඕන හැටියට නවතිනවද නෑ දරුවගේ එහෙනම් දරුවගෙත් එහෙම තමයි. දරුවගේ ආදරය, දරුවට තරහ යන ඒවා, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, ඒ වගේ ඇති වෙන ඒවා මට නවත්තන්න පුළුවන්ද? ඒවා මට ඕන හැටියට වෙනවද? නෑ. එහෙනම් ඒ ටිකත් නෑ. නේද? අර ඊර්ෂියාව, ක්‍රෝධය, ආදරය, වෛරය වගේ ඒවා සංස්කාරයන්. දරුවාගේ ඇසේ පෙනීමේ දැනීම, කනේ ඇසීමේ දැනීම, නාසයේ ගාග්‍රහණය දැනීම, දිවේ රස දැනීම, ශරීරයේ සීත උෂ්ණ දැනීම, මනසේ ආදරය ආදිය දැනීම කියලා කියන මෙන්න මේ විඥානයන් එකක්වත් මට ඕන විදිහට දරුවාගේ නවත්තන්න පුළුවන්ද? බෑ. දැන් ඒක දරුවාගේ මොනවද පාලනය කරන්න පුළුවන්? දරුවාව රකින්නවා කියලා මොනවද රකින්න පුළුවන්? මොකුත් බෑ. නේද? මොකුත් බෑ. ඉතින් ඒ වුණාට අපිට දැනෙනවා රකින්න පුළුවන් කියලා. අපි දරුවෝ රැක ගන්නවා. නැද්ද? මම අහන මෙන්න මෙහෙම ඒ රැක ගන්නවා තමයි. මේක තේරුම් ගන්න ඕනේ. කුලී නිවස ගැන මට මගේ නිවස කියලා අදහසක්වත් එනවද? ඇයි එන්නේ නැත්තේ? ඒක මට ඕන හැටියට තියෙන්නේ නැති හින්දා. නමුත් ඒකේ මට දොරවල් අරින්න පුළුවන්, ජනෙල් අරින්න පුළුවන්, උත්සවයක් ගන්න පුළුවන්, ඕන වෙලාවක වහලා යන්න පුළුවන් නේද? ඉතින් මගේ ගෙදර කියන්නේ නැහැ නේ උනාට. ඇයි ඒකේ පරමයිතිය මට නෑ. එහෙම හිටියට මගේ කියන හැඟීමක් මට එන්නේ නැත්. ඒක කඩන්න බෑ, හදන්න බෑ, ඒකේ පාට ගන්න බෑ, මොකක්වත් බැරි හින්දා. ඒ වගේ මේ දරුවාගේ පාට, දරුවාගේ හැඩය, දරුවාගේ උස, දරුවාගේ කොට, මහත ආන්ගේ මොකක්වත් අපිට පාලනය කරන්න පුළුවන්. බෑ. ඉතල මං වගේ වේදනා සංඥා සංකාර එකක්වත් පාලනය කරන්න බෑ. එහෙනම් දරුවා කියන දෙයට මගේ කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ ඇත්තේ නැහැ. තේරෙනවද? එහෙම නේද? හරි. දැන් දරුවා කියන කෙනාට මගේ කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊළඟට බලන්න පින්නද මේ පාලනය කරනවා කියන්නේ මොකද්ද කියලා. මේ ලෝකේ නීතියක් තියෙනවා. වතුර, පොහොර, පස්, හුලං සහ බීජ එකතු වුණොත් මොකද වෙන්නේ? පැලයක් හැදෙනවා. මෙන්න මේක දන්න අපි මොකද කරන්නේ? මේ බීජයක් බිමට දාලා ඒ ටික ලං කරනවා. හොඳට වතුර දානවා. නේද? පොහොර දානවා. අන්න පැලයක් හැදෙනවා. පැලේ ඉස්සෙල්ලාම එන කොළ දෙක කොච්චර ලොකුවට එන්න ඕනද කියලා මට තීරණය කරන්න පුළුවන්. හේතු හැදෙනකොට ඵලය සකස් වෙනවා. මම මෙහෙම අහන්නම්. ලිපේ ගින්දර වැඩි කරලා තියනවා. ලිපේ ගින්දර වැඩි කරලා තියනවද? හොඳට හිතලා බලලා උත්තරයක් දෙන්න. ඇත්තට මේ හාමුදුරනේ මොකද උනේ නේද? අපි ලිපේ ගින්දර වැඩි කරලා නැත්නම් මේ මොනවද මේ අහන්නේ? පින්නන්නේ මම දැකලා තියෙනවා දරණන් ඇතුළු කරනවා. ගින්දර වැඩි කරලා තියෙනවා නේද? දර දානවා නම් මම දැකලා තියෙනවා. පිඹිනවත් දැකලා තියෙනවා. අලු අයින් කරන්න පිඹිනවා. අලු අයින් කරනකොට පිඹලා දර ඇතුළු කරනකොට ගින්දර වැඩි වෙනවා, බණ වැඩි වෙනවා. මං වැඩි කරනවා නෙවෙයි. එහෙනම් ගින්දර වැඩි වෙනවා. ගින්දර වැඩි කරනවා නෙවෙයි, ගින්දර වැඩි වෙනවා. ආන් වගේ යහගුණ කියලා දෙනකොට දඬුවම් දෙනකොට එන්න ඒ ලෝක නීතියට අනුව ලෝකයේ තියෙන පටිච්ච සමුප්පන්න ස්වභාවයට අනුව මේ ලෝකේ සමහර දේවල් ක්‍රියාත්මක වෙනවා. එහෙම නොවන වෙලාවලුත් තියෙනවද නැද්ද? වතුර දැම්මට, පොහොර දැම්මට, සැලකුවාට, අවුවේ තිබ්බට, අවුවෙන් අරන් තිබ්බට සමහර ගස් හැදෙන්නේ නැහැ. 60යි ඒවා. නේද? එහෙම නේද? කොච්චර සාතු කරත් හැදෙන්නේ නැති ගස් జాතියකුත් තියෙනවා. ආන් ඒ වගේ මට අදාළ නැති විදිහකට තමයි මේකේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට හුළඟ යනවා වාගේ හරියටම බැලුවොත් මම කොච්චර දඟලුවත් මට ඕන හැටියට කිසිම දෙයක් තියාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අන්න ඒ තියාගන්න පුළුවන්කමක් නැති පටිච්ච සමුප්පන්නව, ඒ කියන්නේ හේතුන් අඩු වැඩි වෙනකොට ඒකට ආහාර වෙන යමක් තියනවාද? අන්නේ ආහාරයට වෙනවා කියන්නේ හේතු වෙන දෙයක්. හේතු වෙන දේවල් වල අඩු වැඩි වීම වෙනකොට ඵලය වෙනස් වෙනවා. අන්න ඒකට ගැළපෙන විදිහට සමහරලාට අපි සමහර වැඩ අපි අතින් වෙනවා. එතකොට අපිට හිතෙනවා මේක පාලනය කරනවා කියලා. උදාහරණය තමයි ගින්දර අඩු වැඩි කරන්න හේතු වෙන්නේ දරනේ. දර එහෙම කරනකොට ගින්දර වැඩි වෙනවා. එතකොට අපි හිතනවා අපි ගින්දර දැම්මා කියලා. ගින්දර පාලනය කරා කියලා. කටි කියන්නේ තේල මම ලිපට ගින්දර දැම්මා. මම දාපු ගින්දරක් නේ. මම දර තමයි දැම්මේ. ආ. එහෙනම් අන්න ඒ වගේ තමයි. ඒ වගේ මේ ලෝකයේ තියෙන දේවල් මට කරවන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ආන් ඒ වගේ දේවල් වගේක් අපි රකින්න උත්සාහ කරන හැම වෙලේම. හරි? ආන් ඒ රකින්න උත්සාහ කරන්නේ යම් යම් වස්තු කෙරෙහි තියෙන මසුරුකම හින්දා කියලා ඊයේ අපි සාකච්ඡා කරා. මේ රකින්න බැරි දේවල් රකින්න උත්සාහ කරන්නේ මසුරුකම හින්දායි. මසුරුකම හැදුනේ අපේ තුල ඇතිවෙච්ච මගේ කියන හැඟීම හින්දායි. මසුරුකම කියන්නේ වෙන කාටවත් දෙන්නේ නැහැ වෙන කාටවත් දෙන්නේ නැහැ කියන හැඟීම. මගේ කියන හැඟීම ඇති උනේ මගේ වගේ කියලා තමන් අදහස් විමසුව හින්දායි. හරිද? එතකොට ඒකට අපි කියව අජ්ජාවසනය කියලා. එහෙම එකක් ආවේ චන්දරාගය ඇති වෙච්ච හිඳයි. චන්දරාගය කියලා කිව්වේ මේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් දැකීමේ ඇසීමේ විඳීමේ ආසාව. එහෙම එකක් ඇති උනේ විතර්ක විනිශ්චය කරපු හිඳයි. ඒ ටික අපි සාකච්ඡා කරා. දැන් ඉතින් මේ විදිහට ගියාම අන්තිමට නැවතුනේ කොහෙද? විතර්ක විනිශ්චය උනේ ලාභයේ හිඳයි. ලාභය කියන එක තුනේ පරිශ්‍රණයේ හිඳයි. පරිශ්‍රණය තුනේ තණ්හාව හිඳයි. ඊයේ දවසේ අපි මේ ටික ඔක්කොම විස්තර කරගත්තා. තණ්හාවට හේතුනේ පින්වත්නි අපිට ඇතිවෙච්ච සැප වේදනාවයි. බලන්න පොඩ්ඩක් දැන් අපි එතනින් පටන් ගමු. එතකොට මේ අත්තන්ට මේක තේරුම් ගන්න පුළුවන් ඊයේ දවසේ ධර්ම දේශනාව නැතත්. යම් දෙයක් කෙරෙහි තණ්හාව ඉපදුනේ කොයි විදිහද කියලා බලන්න. මේක තෝරගන්න හැමදාම අපි කියන උදාහරණයක් තියෙනවා. ඉතින් මේක අපි හැම වෙලේම අපිට මේ පටිච්චසමුප්පන්න ධර්මය මොකද කාංකා විතරණ විසුද්ධිය ඇති කරගන්න උත්සාහ කරනවා නම් ඒ ඇත්තෝ මේ පටිච්චසමුපාද ධර්මය හැම නිමේෂයකම Tamanට දැනෙන විදිහට කවදා හරි දවසක අපේ හිත සකස් කරගන්න ඕනේ. ඇත්තටම මම අහනවා මේ ඇත්තන්ගෙන් අද මෙන්න මේ දේවල් නැති වුණොත් මට දුකයි කියලා හිතෙන තරමට දුක් වේදනා සකස් වෙන මට මේක නැතුව බෑ මේක නැතුව බෑ මේක නැතුව බෑ කියලා තමන්ගේ ජීවිතයට එකතු වෙච්ච දේවල් වගේක් තියෙනවද නැද්ද මට මේවා නැතුව බෑ මට මේවා නැතුව බෑ මේවා නැතුව බෑ මොනවද මට මගේ දරුවෝ දකින්න නැතුව ඉන්න බෑ මට මගේ මුණුබුරෝ දකින්න නැතුව ඉන්න බෑ මට මගේ ගෙදර නැතුව බෑ ඉඩම නැතුව බෑ හරි නැතුව බෑ නැතුව බෑ කියලා නැති වුණොත් දුක් උපදින දේවල් වගේක් තියෙනවද නැද්ද එහෙම ලයිස්තුවක් තියෙනවා ආන්ගේ ලයිස්තුව හින්දා නේද දුක් විඳින්නේ? ඒ ලයිස්තුව හින්දා නේද දුක් විඳින්නේ? ඔන්න ලයිස්තුව හැදුනේ කොහොමද දන්නේ? ඇඬෙන ලයිස්තුවක් තියෙනවනේ අපිට. ඇඬෙන ලයිස්තුවක් තියෙනවා. මේ ලයිස්තුව හැදිච්ච විදිහ ඊ අපි සාකච්ඡා කරා. නමුත් අපේ ඒක මූලාරම්භය මූලික තැනට තමයි අද දවසේ අපි අවධානය යොමු කරලා බලන්න හදන්නේ. මේක ඇත්තටම සෙල්ලමක් නෙවෙයි. අපි ඔහේ ඉන්නවා මේ ජීවිතේ. හොඳටම විශ්වාසද දැන් හදිස්සියේ මලොත් මිනිසෙක් කියලා උපදී කියලා විශ්වාසයි. නැවත මිනිසෙක් වෙනවමයි කියලා විශ්වාසද? කියන්න බෑ. නේද? මනුස්ස ජීවිතයක් නොලැබුණොත් ආ ඒක අහලා බලමුකෝ පොඩ්ඩක්. දැන් ඉතින් මේ මහා ප්‍රසිද්ධිය අහන්න ඕන කාරණාව නේ මම රහසෙන් වගේ අහන්නම්කෝ. නේද? උත්තර දෙන්න ඕනේ නැහැ. Tamange හිතෙන් විමසන්න. හරි? මගේ ජීවිතේ වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ පින්ද පවුද කියලා. මං ගත කරපු ජීවිතයේ ඔළුවත් හොල්ලනවා එහෙම නෙවෙයි. හරි. මං ගත කරපු ජීවිතේ වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ පින්ද පවුද කියලා අහලා බැලුවා. වැඩි දෙනෙක් මට උත්තර දීලා තියෙනවා. වැඩි දෙනෙකුට කියන්න වෙන්නේ මගේ ජීවිතේ පින් වලට වැඩිය පව් සිද්ධ වෙලා වැඩි කියලා නම්. ඊළඟට මම අහනවා ලෝභ, දේශ, මෝහ කියන අකුසල සිතුවිලිද, අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල සිතුවිලිද මට වැඩියෙන් ඇති වෙලා තියෙන්නේ කියලා මම අහුවා. ඒක නම් වැඩියෙන්ම ලෝභ දේශ මොහ තමයි ජීවිතය ගෙවනකොට. එහෙනම් වැඩියෙන් පව් කරගෙන තියෙන වැඩියෙන් අකුසල් සිද්ධ වෙලා තියෙන මම අද හැන්දෑවේ මලුත්. අද හැන්දෑවේ මරනවා. කාගෙත් අදහසක් තියෙනවා පින්නත් නේ. එහෙම යන්කෝ ඉතින් මට ප්‍රශ්න වැඩි මගේ තියෙන මේ ප්‍රශ්න ටික ඉවර කරලා මම ධර්මයේ පැත්තට හැරිලා ඊළඟ ජීවිතේටත් මොන හරි කරගන්න ඕනේ කියලා හුඟක් කට්ටිය හිතාගෙන ඉන්නවා. නේද? ඒක මොන දෝෂේ වගේද? බාලගිරි දෝෂේ වගේ. හැම වෙලේම කල් යනවා ඒක. අද නෙවෙයි හෙට, අද නෙවෙයි හෙට, අද නෙවෙයි හෙට. හැමදාම කල් දානවා. අන්තිමට මරණයටත් අපි බාලගිරි දෝෂෙන් දාලා තියෙන අද නෙවෙයි හෙට කියලානේ. ඒ වුණාට ඒක වෙනස් වෙනවා කවට. මොකද වෙන්නේ? මරණය හෙට නෙවෙයි අද කියලා එක දවසක් එනවා. ඒ වෙනකොට මුකුත්ම තමන්ගේ කුසල් සංවර්ධනය කරලා නැත්තම්. එදාට හරි. නේද? මේ බණ ටික කියලා ආරණ්‍යට යන්න ඉස්සෙල්ලා වැඩේ වෙන්න තියෙන ඉඩ කඩක් තියනවද නේද? ඒක තමයි ඇත්ත. ඒක තමයි සම්පූර්ණයෙන් ඇත්ත. ඉතින් ඒකින්ද මේන්න මේ තියෙන පව් සිද්ධ වුණේ අකුසල් සිද්ධ වුණේ ඇයි කියලා පින්නත් නේ අපි හොයලා බලන්න ඕනේ. මට නොයේකුත් දේවල් නැතුව බැරි වුණා. මෙන්න මේ නැතිව බැරි වෙච්ච ඒවා හින්දා මම ඒවා රැකගන්න මගේ හිත හැම වෙලෙම පෙළඹෙනවා. ගහලා හරි ආරක්ෂා කරගන්න ඕනේ. බැනලා හරි ආරක්ෂා කරගන්න ඕනේ. බොරු කියලා හරි කමන්නේ නැහැ. කේලම් කියලා හරි කමන්නේ නැහැ. පරුස වචන කියලා හරි කමන්නේ නැහැ. නේද? හුඟක් වෙලාවට අපිට පරුස වචන කියන්න, ගහන්න, බනින්න, දඟලන්න වෙලා තියෙන්නේ. ඔන්න ඔය නැතුව බෑ කියලා අපේ හිතවලට ඇති වෙච්ච දේවල් හින්දාද නැද්ද? ඒවා හින්දාම තමයි. හොඳයි. දැන් බලන්න මොහොතකට පොඩ්ඩක් කල්පනා කරලා මේක උනේ කොහොමද කියලා. ඉපදිච්ච දවසේම මොනවද දන්නේ නැතුව බැරි වුණේ. දැන් නැතුව බැරි ලයිස්ට් කීයක් විතර තියෙනවද? දැන් මට නැතුව බෑ කියන ලයිස්ට් කීයක් විතර තියෙනවද? දෙකයි 10යි. අහලා බැලුවොත් කීයක් විතරද? කීයද? 45ක්. නෑ. කියන්න කියන්න බැරි තරම්. ආ. ඉපදෙනකොට කොහොමද දන්නේ? ඉපදුන ගමන් මොකද වෙන්නේ ඇත්තේ? ඈ ගහන්න ඇති. ඇයි? බඩගිනි හින්දා. නේද? හරි. එතකොට මගේ අම්මා මට කිරි දෙන්න ඕනේ කියලා එහෙම කෑ ගහුවත් දන්නේ නෑ. කවුරු හරි කොහේ හරි කොතනක ඉන්න හරි කිරි අම්මා කෙනෙක් ළමයාට කිරි දුන්නා නම් එයා සද්ද නෑ. හවුද නැද්ද? එයා අම්මා කියලා කෙනෙක් දන්නේවත් දන්නේවත් නෑ. ඒ වගේම තමයි අම්මාගේ කටහඬ පිළිබඳ එයාට අවශ්‍යතාවයක් නැහැ. එයාට මිහිරි ශබ්දයක් ඕනේ නැලවෙන්න. නේද? ඊළඟට තමන්ගේ නිවස, තමන්ගේ ඇඳන් ඉන්න ඇඳුම් කියලා පාට ගැනවත් අදහසක් නැහැ. සීතෙන් උස්සෙන් බේරෙන්න ඇඳුමක් ඕනේ. මැසි මදුරුවන්ගෙන් බේරෙන්න. නේද? ඒ වගේම අවුවෙන්, වැස්සෙන් ආදියෙන් බේරෙන්න ඔය මොකක් හරි කමක් නැතුටි කාමර කැල්ලක් තිබ්බනම්, වහලයක් තිබ්බනම් හොඳටම ඇති ඒකේ අය නේද ළමයා බලන්නකො අප්පා අපේ ළමයා මේ ඉපදිලා දවස් දෙකයි ටයිල් අල්ලලා නැහැ කියලා අඬනවා. ටයිල් <laughs> අල්ලපු නැති ගෙදරකට එක්කන් ගිය කියලා අඬන හැම එකක් එහෙම තියෙනවද? ඉක්මනට ටයිල් ටික අල්ලන්න ඕනේ මේ ළමයා නලවන්න නේද? නැත්තම් ඉපදිලා දවස් දෙකයි රෝස පාට එකක් පෙරෙව්වා අපි නිල් පාට එකක් පොරවන්නේ නැතුව මෙයා පිරිමි ළමයෙක් ඒකින් අඬනවා එහෙම එකක් තියෙනවද? <laughs> එයාට පාටෙන් වැඩක් නැහැ මොකකින්වත් වැඩක් නැහැ එයාට ඕනේ ඔන්න ඒ කියන මූලික අවශ්‍යතාව විතරයි නේද? හරි. පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. අම්මාගෙන් කිරි ලැබෙනකොට දිවට රස වේදනා ඇති වෙනවා. සැප වේදනා ඇති වෙනවා. අම්මාගේ නැලවිලි ගී ඇහෙනකොට එයාගේ කනට සැප වේදනා ඇති වෙනවා මිහිරින්දා. ඊළඟට අම්මාගේ ස්පර්ශය ලැබෙනකොට එයාට සැප වේදනා ඇති වෙනවා. මෙන්න මේ වගේ සැප වේදනා ලබා දෙන කෙනා තමයි අම්මා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ටික දවසක් යනකොට මොකද වෙන්නේ? අම්මව නැතුව බැරි වෙනවා. ආන් මෙච්ච දේ බලා ගන්න ඕනේ. අම්මව නැතුව බැරි වෙනවා එයාට. දැන් ටික දවසක් ගියාට පස්සේ වෙන අම්මා කෙනෙක් අරගෙන නැළෙට ගිහ කියන්න ගත්තොත් හරියන්නේ නැහැ නේද? වෙන අම්මා කෙනෙක් කිරි දෙන්න ගත්තොත් හරියන්නේ නැහැ. දැන් එයාට කිරි, නැළවිලි ගී මේවා වගේම තව වස්තුවක් ඕන වෙලා. මොකද්ද? අම්මාව. දැන් එයාට අඬන්න ඉස්සෙල්ලා අඬන්නේ කිරි නැත්තම්. ඉස්සෙල්ලා අඬන්නේ නැළවිලි ගී නැත්තම්. දැන් අඬන්න ආයෙ එකක් එකතු වෙලා. ආ අන් දැක්කා නේද? සැප වේදනා ලැබුණොත් යම් දෙයකින් නැවත නැවත ලැබුවොත් අන්නේ වස්තුව නැතුව බැරි වෙනවා. ඔන්න ඔය මූලධර්මයේ හරිද කියලා බලන්න පොඩ්ඩක්. ඇහෙන් දැක කනෙන් අසා නාසයෙන් විඳ සැප වේදනා ලැබුවේ නම් ටික දවසකින් ඒක නැතුව බැරි එකක් බවට පත් වෙනවා. හරිද කියලා බලන්න. පොඩ්ඩක් බලන්න මට එහෙම වෙලා තියෙනවද දන්නේ නැහැ අතීතයේ කියලා. හොඳට බලන්න. නේද අපි ඊයේ ගත්ත උදාහරණය බලන්න. පිරිමි ළමෙක් පාරේ යනවා. ඉතින් එයා බොහෝම කෙලිදෙලෙන් ඉන්නවා. තරුණ ළමෙක්. යනකොට එයාට ස්ත්‍රී රූපයක් දකින්නවා, ගැහැණු ළමෙක්ව දකින්නවා. දැක්කහම මොකද වෙන්නේ? සැප වේදනා ඇති වෙනවා. සැප වේදනා ඇති වෙන හින්දා යා මොකද කරන්නේ? නැවත හැරිලා බලනවා, නැවත හැරිලා බලනවා, නැවත හැරිලා බලනවා. ඊළඟ දවසෙත් පාරේ රැකගෙන ඉඳලා නැවත හැරිලා බලනවා, නැවත හැරිලා බලනවා. ඊට පස්සේ කතා කරනවා, hina වෙනවා. දැන් මොකද වෙන්නේ ටික දවසකින්? නැතුව බැරුව යනවා. දකින්න නැතුව බැරුව යනවා. කතා කරන්න නැතුව බැරුව යනවා. තේරෙනවද? ගිනි තියාගත්තා වගේ ඊට පස්සේ. එහෙමද නැද්ද? හැම දෙයක්ම එහෙම නැද්ද කියලා බලන්න. මම මෙතෙන්ට ලොකු පළතුරු ගෙඩියක් ගෙනත් තියාගෙන බණ කියනවා. මේ අය කවදාකවත් කාලා නැති එකක්. මං කියන මේ කවදාකවත් කාලා නැති කැම જાතියක් කියලා. බණ කියලා ඉවරලා ඔකොටෝම දෙනවා. හොඳ රසයි. ඉතින් අපේ පුදුම රසයි කියාගෙන කෑවා. අසීයෙන්ම කෑවා. ඊළඟ දවසෙත් මං ඒ જાතියෙම එකක් ගෙනත් තියාගෙන බණ කියන්න පටන් ගන්නවා. මේ ඇත්තම ඇවිල්ලා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? බණ අහයිද? වැඩියෙන් අදහස මොකද්ද? කොයි වෙලාවෙද බණ ඉවර වෙන්නේ? කොයි වෙලාවෙද බණ ඉවර වෙන්නේ? ආන් දැන් දුක්. ඊට පස්සේ මම ඒක දෙන්නතු අරන් ගියොත් දුක් නේද? එහෙනම් වේගෙන් සැප වේදනා ලැබෙන දේවල් එක්ක අපි බැඳෙනවද නැද්ද? මෙන්න මේ සැප වේදනා ඇති වෙන දේවල් එක්ක අපේ මේ තියෙන බැඳෙන ස්වභාවයින්ද මොකද්ද ඇති වෙන්නේ? වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව උපාදාන බවට පත් වෙන පියවර කීපයක්ම අපි ඊයේ සාකච්ඡා කරා. එහෙනම් මේ මේ කරුමකාර තැනට අපිව පත් වෙන්නේ දුක් හටගන්න, ගිනි ගන්න තැනට අපිව පත් වෙන්නේ මෙන්න මේ සැප වේදනා ඇති වෙන එකින් දයි නේද? වේදනාව තමයි තණ්හාව හැදුවේ. දුක් වේදනාව එතකොට තණ්හාව හදන්නේ නැද්ද නැහැ. වේදනාපත්‍ය තණ්හා කියලා තියෙන්නේ. එහෙනම් සුඛ වේදනාපත්‍ය තණ්හා දුක් වේදනාපත්‍ය තණ්හා නැද්ද නැහැ. මේ මම අහන්න මේ අත්තන්ගෙන් මෙහෙම දුක් වේදනා ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න මොකද ප්‍රාර්ථනාව? කොයි වෙලාවෙ හෝ සැප වේදනා ලැබේවා නේද? දරුවා හින්දා සැප වේදනා ලැබෙනවා දරුවා දැක්කහම. එතකොට දරුවා නැති වුනහම දුක් වේදනා. එහෙනම් දුක් වේදනා ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න තණ්හාව ඇති වෙන්නේ මොකක් ගැනද? සැප වේදනාව ගැන තියෙන තණ්හාව තවත් වැඩි වෙනවා. ඇත්තටම අපි ලස්සන රූප බලන්න ඕනේ කියලා අපිට මේ තියෙන අදහස මොකද්ද දන්නේ? ලස්සන රූපයක් දකිනවා. හ්ම්. ඇහැට ඇහැ හරියට සතුට වෙනවද? ඒ රූපය දැක්ක ඇහැ මොකවත් දන්නවද? රූපය දැක්ක ඇහේද වේදනාව හැදුනේ නේද? ඔන්න බලන්න වැඩි. දාත්‍යක්ම හැදිලා. ආදී අපි කියනවා මේ දත හරියට වේදනයි කියලා. මේ දතේ කිසිම අංශුවක් දන්නවද රිදෙනවා කියලා? නෑ නේද? එහෙනම් මම හැමදාම කියන්නේ ඒක වේදනාව කියන්නේ එකක් දත කියන්නේ ඒකට අදාළ නැති වෙනම එකක්. හැබැයි දත නැතුව ඊට පස්සේ මම කියනවා දත ගලවලා දානවා. දත ගලවලා දානවා වේදනාවක් නෑ. එතකොට මම කියන දතේ තමයි වේදනාව තිබ්බේ කියලා. හැබැයි මේ ගලවපු දත නැහැ තියෙනවා. ආ ඒක සද්දයක්වත් නෑ. හැබැයි ඒක කටේ තියෙද්දිත් ඒ විදිහම තමයි. ඒකට මොකුත් කරේ නෑ. නේද? එහෙනම් මේ රතේ රතේ කිසිම අංශුවක් වේදනාව ගැන දන්නේ දන්නේ නෑ. හරි. ඒ වගේ මේ සැප වේදනාවල් අපේ මේ ඇහැ කන නාසය දිවාශ්‍රය කරගෙන අපි හදාගන්න උත්සාහ කරනවා. ඒකටයි මේ මෙච්චර රූප බලන්න තියෙන උමනාව. මෙච්චර සද්ද අහන්න තියෙන උමනාව. ඒවා කෙරෙහි මෙච්චර තණ්හාව ඔන්න ඔය සැප වේදනා හදාගන්න. සැප වේදනා හදාගන්න මෙන්න මේ ශරීරය භාවිතා කරපු අපිට හරිය ඇබැද්දියකටපත් වෙන්න සිද්ධ වෙනවා. ලණුවක් කනවා. මොකද්ද මේ ඇබැද්දිය? හරියටම මාළුවට වෙච්ච වැඩේ වෙන්නේ. නිකන් මාළුවට නෙවෙයි බිලි කොක්ක ගිල්ල මාළුවට. බලන්න මොකද වෙන්නේ කියලා. අණු කෑල්ලක් දැක්කහම මාළුවාගේ වැඩේ මොකද? මේ කාලෙකින් අර පණු කෑල්ලක් දැක්කේ මේක හරි සැපයි කියලා නේද? ඕක පස්සේ පන්නන් ගිහිල්ලා කලින් නේද කලින් කාපු පණු කෑලි වල රස මතක් වෙලා ගිහිල්ලා මොකද කරන්නේ? හක් ගාලා අල්ල ගන්නවා. අල්ල ගන්නකොට මොකද ඇමිනෙන්නේ? බීලි කොකේ ඇමිනෙනවා. ආයෙ ගැලවෙන්න එහෙම පුළුවන්ද? ආයෙ ගැලවෙන්න බෑ. ආයෙ ගැලවෙන්න බෑ. මේ ඇමිනිලා දන්නේ නැති. දැන් අද ආවේ කොච්චර අමාරුවෙන්ද? නේද? බීලි කොකුටිකේ ඇමිනිච්ච ඇමිනිල්ල කොච්චරද කියනවනම් අද ආවේ කොච්චර දේවල් ලෑස්ති කළාද? සතියකට කොහරි යන්න ඕන කිව්වොත් එහෙම ලේසිද යන්න? සතියකට පැත්ත පළාත නැතුව යන්න වෙනවා කියලා කිව්වොත් එහෙම ලේසිද? කොච්චර දේවල් ලෑස්ති ගන්න තියෙනවද? නේද? බල්ලන්ට බලල්ලුන්ට කන්න දෙන්න තැන් පවා ලෑස්ති කරන් දෙනවා. ගෙදර කොටම යන්න වෙනවා නේද? එහෙනම් කොච්චර ඇමිනිල්ල ඇමිනිලාද තියෙන්නේ. පින්වත්නි, අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. අපි මේ ලෝකේ සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා නැවත ඇලි ඇලි නැවත ඇලි ඇලි අල්ලා ගනිමින් මේ සැප විඳිමු මේ සැප හොඳයි මේකමයි සැප මෙන්න සැප හම්බුණු කියලා උද්දාමයටපත් වෙලා පිස්සු හැදුනා වාගේ සැප විඳින්න පටන් ගන්නවා ලැබෙනවා ඒක ආපු ගමන්මත් එහෙමයි අම්මෙක්ගෙන් කිරි ටිකක් බොන ළමයා මොකද ඉපදිච්ච ගම ආය ආවේ කොහෙද ඉන්නේ කොහෙද මොකවත් බලන්න තියනවද නෑ එයාට හරියට වැඩ ආපු ගමන් වැඩ මොකද කිරිබනකොට ඇති වෙන සැප වේදනාවට ආපු ගමන් ඇලෙනවද නැද්ද? නේද? ගලවන්න දෙන්නේ නැහැ ඊට පස්සේ. ආම් දරුවේ පැත්තක දාන්න බලල් බලල් පැටියෙ බලු පැටියෙත් එහෙම තමයි. නේද? කොච්චරවත් අදීන් ඇලීමක ඉන්නවා. හැබැයි ගැලවෙන්නේ ඒ වෙලාව අපේ මේ හැටි. මෙන්න මේ හිතේ සැප වේදනාව හැදෙන ස්වභාවය තියෙනවා. එතෙන්ට තමයි මට මේ එන්න ඕන කරලා තිබ්බේ. මං අහන මේ අත්තන්ගෙන් මේ තණ්හාව ගොඩ දේවල් තණ්හාවෙන් ඇල්ලුවේ සැප වේදනා හින්දා දැන් මගේ ජීවිතේට ගොඩාක් ඒවා එකතු වෙලා. එකතු වෙලා තියෙන්නේ මොනවද? මෙන්න මේ නැතුව බැරි දේවල් ගොඩාක් එකතු වෙලා. ඒවා මේ සැප වේදනා වින්ද හින්දා. එහෙමද නැද්ද? නේද? එහෙනම් මේ ඇත්තට මං කියනවා ඇයි වින්දේ? ඇයි වින්දේ? ඇයි වින්දේ? දැන් ඉතින් මට කියයි ඕක කියන්න තිබ්බේ දැන් නේ හාමුදුරනේ. ඒ කාලෙම පුංචි ළමයට ඉතින් පුංචි ළමයට කියලා දෙන්නත් බෑ. පොඩි කාලෙම මං කිට්ටු කළා මේ අවුරුදු 7 8 ළමයි අරන් අපි කියලා දෙන්න පටන් ගමු පුතේ සැප වේදනා එහෙම විඳින්න එපා මේකෙන් ඇලෙනවා පිළිකොක් යමුනා වගේ තමයි කී කී කියලා දෙන්න පුළුවන්ද? බෑ. එතකොට මේ හිතේ අපි ලස්සන දේවල් දැකලා, මිහිරි දේවල් අහලා, ඒ වගේම මිහිරි ගන්ධයන්, රසයන්, ස්පර්ශයන් ලබලා ඒවා ලබනකොට අපේ හිතේ සතුට නැත්තම් සැපය ඇති කරගත්තද ඇති වුණාද? ඇති වුණා. ඇති වුණා. ඇති වුණා. දැනටත් අපි මොකක්ද දන්නේ? දැනුත් කොහොමද දන්නේ? දැනුත් ඇති වෙනවා ඇති වෙනවා නේද අන්න හරි අන්නේ ඇති වෙන්නේ ඉබේද හේතු ඇතුවද සැප වේදනා ඇති වෙන්නේ ඉබේද නැත්නම් හේතු ඇතුවද ලස්සන දෙයක් දැක්කොත් හිතේ සැපයක් ඇති වෙනවා මේක දැකලා සතුටක් ඇති වෙනවා ඒ සතුට ඒ සතුට ඇති වෙන්නේ ඉබේද හේතු ඇතුවද හේතු නැතිවක් මෙහි සිද්ධ වෙන්නේ නැහැ මේ ලෝකේ හේතු නැති දෙයක් නැහැ ඊය ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තථාගතයන්න් වහන්සේ මේ සියලු දේට හේතුව දේශනා කළා තියෙනවා. එහෙනම් මගේ සිතේ සතුට ඇති වෙන්නේ හේතු ඇතුවයි හේතු ඇතුවයි. හරිද? දැන් අන්න හොයාගන්න පුළුවන්. වේදනාවට හේතු උනේ මොනවද? ඉතින් දැන් පටිච්චසම්පාදය ගැන අපි ගොඩාක් දේවල් කියන දැන් ඉතින් හොයාගෙන යන්න ඕනේ ඉස්සරහට. වේදනාවට හේතුනේ පස්සයයි. ස්පර්ශයට හේතුනේ ආයතන. නේද? එහෙනම් මෙන්න මේ කියන ඇහැ කරන ආසය දිව ශරීරය මනස කියන ආයතන. එහෙනම් ආයතන ගලවලා දැම්මම හරිද? බෑ. නේද? එහෙම ගලවලා දාන්න බෑනේ මේක. හරි. එහෙනම් ස්පර්ශයට හේතුනේ ආයතන, ආයතනයන්ට හේතුනේ නාම රූප වර්ධනය. නාම රූපයන්ට හේතුනේ විඥානය. හොයාගෙන යන කැකිලි රජුරු හොයාගෙන ගියා වගේ නේ. විඥාණයට හේතුනේ සංස්කාරය. ඒ කියන්නේ ඔන්න මේ භවයේ උපන් අර පුංචි ළමයා ඉපදෙනකොට පහළ වෙච්ච විඥාණය පිළිසඳ ගන්නකොට ඒකට හේතුනේ එයාගේ පෙර පින් පව් සහ භාවනා ආදී රැස් කරපු කුසල්. එහෙම නේද? හරි. එහෙනම් විඥාණයට හේතුනේ සංස්කාරය. ඒ වගේ සංස්කාරයන්ට පින්කරන්න, පව්කරන්න ආන් ඒකට හේතුනේ අවිද්‍යාවයි. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම. පෙර භවයේ සිද්ධ වෙච්ච අවිද්‍යාව මෙවැනි ජීවිතයක සකස් කිරීමකට හේතු නාද නැද්ද? නේද? එහෙනම් පෙර භවයන් වල තිබුණා වූ අවිද්‍යාව අද ඍජුවම පටිච්චසමුප්පන්නව අපිට නේද? හරි. ඒක විතරක් අරන් බෑ. පෙර භවයේ තිබ්බ අවිද්‍යාව විතරද දැන් හේතු වෙලා තියෙන්නේ? දැන් මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරවන්න පෙර භවයේ තිබ්බ නැත්නම් අතීත අවිද්‍යාව විතරද හේතු වෙලා තියෙන්නේ පෙර භවයේ නෙවෙයි ආ අතීත අවිද්‍යාව විතරද හේතු වෙලා තියෙන්නේ නෑ දැනුත් පෙර භවයේ තිබ්බ අවිද්‍යාව හේතුවෙන් මේ අවිද්‍යාව හේතු වෙලා මේ ඇහැ කන නාසය දිව ශරීරය හැදුවා නේද එහෙනම් අදටත් මේ පෙනීමේ දැනීම ඇසීමේ දැනීම ආදිය හැදිලා මේ වගේ දුක් සහිත ශරීරයක හට ගැනීම නැවත නැවත කර්මානුරූපව සිද්ධ වෙන්නේ පෙර කර්මයන් හේතු කොටගෙන එහෙනම් මේ මොහොතේ පෙර කර්මයන් හේතු වෙනවද නැද්ද ඒ මදිවාට මේ වෙලාවෙත් මොකද වෙන්නේ? දැනුත් අපිට තවත් අවිද්‍යාවක් තියෙනවද නැද්ද? ආ. එහෙනම් පෙර භවයක දැන් වෙනස් කරන්න පුළුවන්ද? නෑ ඒක වෙලා ඉවර වෙච්ච එකක්. වෙනස් කරනවා නම් දැන් කොහේවද වෙනස් කරන්න ඕන? දැන් තියෙන ඒවා. දැනටත් පින්වත්නි මේ ලෝකයේ තියෙන දේවල් දැකලා සතුට උපදිනවද නැද්ද? සැප වේදනා ඇති වෙනවද නැද්ද? ආන් ඒකට හේතුව එහෙනම් අවිද්‍යාවයි නොදන්නකමයි. හරිද? නොදන්නකම හින්දා මට සැප ඇති වෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනාව. මේ අත්තන් ඒ කියන්නේ සංක්ෂිප්ත වශයෙන්ම කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධෙම දුකයි කියන එකයි දේශනාව. අපෙන් අහුවොත් මොකක් කියයිද දන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා සුඛා කියලා තමයි කියන්නේ අපේ අත්තන් අහුවොත්. ඒක හරිම සැපයි කියලා තමයි කියන්නේ. පින්නත් මේ අවිද්‍යාව කියන එක තේරුම් ගන්න ඕනේ. අපිට යමක් දැක්කහම සතුටක් ඇති වෙනවා. හරි? හොඳට බලන්න මනුස්ස රූපයක් දැක සතුටක් ඇති වුණා කියලා කිව්වා අපි අර ළමයා කෙරෙහි. අරුණ ළමයෙක් ගැන අපි කිව්වනේ නේද? මෙන්න මේ මනුස්ස රූපේ ඒ ස්ත්‍රී රූපය ගත්තොත් නැත්නම් අපි කවුරු හරි කෙනෙක් මනුස්ස රූපයක් දැක සතුටක් ඇති වෙනවා අපි බලන්නකෝ කියලා. ඒ මනුස්ස රූප ගත්තාම පාද තලයේ ඉඳන් කේසමත්තකයේ දක්වාම තියෙන්නේ කොහොමද දේශනාවේ තියෙන්නේ? උද්දං පාද තලා අදෝ කේසමත්තකා තතපරියන්තම් පූරණානා ප්‍රකාරස් අසුචිනෝ පාදතලේ ඉඳන් කේසමත්තකයේ දක්වා නොයේකුත් ආකාරයෙන් තියෙන අසුචි අසුචියෙන් තියෙනවා කියලා කියන්නේ. හරි. එතකොට ඇත්තද බොරුද දන්නේ ඇත්තට මේ ශරීරයක් ගත්තාම එහෙමද නැද්ද? ඒවා හරියට කුණුප කෑලි. පිළිකුල්ම දේවල්. ඉතා පිළිකුල් දේවල් නෙවෙයිද මේ ශරීරවල තියෙන්නේ. ආන්ගේ ශරීර දැක එහෙනම් සතුට උපදින වෙලාවක් තියෙනවා නම් අන්න ඒ සතුට උපදින වෙලාවේ ඒ තනත්තාගේ තියෙන්නේ නොදන්නාකමක්ද නැද්ද? ඇත්ත වැහෙන ගතියක්ද නැද්ද? ආ මේ බලන්න. මේ වැහෙන ගතිය ගැන අපි හොඳට හොයාගන්න ඕන නොදන්නාකම සහ අසිහිය කියන දෙකම උතන තියෙනවා. සිහිය නැතිකම සහ නොදන්නාකම කියන එක. සිහිය නැතිකම කියන එක මේ බලන්න පින්නත් මේ ශරීර පිළිකුල් කියලා අපි අපි දන්නේ නැද්ද? ආන් එහෙනම් නුවණ තියෙනවා. නේද? මේ ශරීරයේ පිළිකුල් කියලා අපිට නුවණ තියෙනවා. හැබැයි ඒ පිළිබඳ සිහිය නැහැ. ඒ පිළිබඳ වූ සිහිය නැහැ. යම් යම් ශරීර දකිද්දී ඒ ශරීර සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා අපිට ලොකු අදහස් ඇති වෙනවා. ආන් ඒකින්ද ඒ ශරීර පිළිබඳ සතුට ඇති වෙනවා. ආන් ඒ යම් දෙයක් පිළිබඳ සිහිය වැඩි කරන්න නම් බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්න කිව්වේ? ඕනම හැඟීමක් වර්ධනය කර ගන්න නම්, වැඩි කර ගන්න නම් ඒක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන. එහෙනම් ඔන්න අසුභ භාවනාව වඩන්න කිව්වා. හරිද? එතකොට අසුභ භාවනාව වඩන කෙනාට අසුබයි කියන හැඟීම ටික ටික ටික ටික ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ අසුබයි කියන හැඟීම ප්‍රබලව වර්ධනය වුණාට පස්සේ පින්නත් මේ මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ ශරීර පිළිකුලයි කියන හැඟීම ඇති වුණාට පස්සේ මනුස්ස ශරීරයක් දකිනකොට අපිට ඇති වෙන අදහස තමයි අර වෙනදාට සතුටු වෙච්ච එක වෙනුවට දැන් ඇති වෙන්නේ කලකිරීමක්. වෙනදාට ඇලිච්ච එක වෙනුවට දැන් ඇති වෙන්නේ නොඇලීමක්. වෙනදාට ග්‍රහණය කරගත්ත එක වෙනුවට දැන් ඇති වෙන්නේ අතහැරීමක්. අර වෙනදාට අර සතුටු වෙලා ඇලිච්ච ශරීරය පිළිබඳ දැන් හරියට අසුබය මෙනෙහි කරාට පස්සේ ඇති වෙන්නේ කලකිරීමක්. වැඩක් නැහැ කියන හැඟීමක්. වේදනාව ගැනත් එහෙමයි. කාය වේදනා චිත්ත ධම්ම කියලා බුදුරජාන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරේ ඔන්න ඔය හතරේ ඇත්ත తත්වය අපිට පැහැදිලි කරලා දෙන්න. මේක අපිට පැහැදිලි වුණාද? මේක අපිට තේරුණාද? අන්න අර මුලින්ම වැරදිච්ච තැන හරියනවා. මුලින්ම වැරදිච්ච තැන කොතනද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් හමු වී ඇතිවන සැප වේදනාව. ඒ සැප වේදනාව හින්දා තමයි එහි සතුට ඇති උනේ. ඇලුනේ නේද? අන්න ඒ ඇලිච් එක වෙනුවට ඒ සැප වේදනාව වෙනුවට අපිට ඇති වෙනවා ඒ සතුට වෙනුවට කලකිරීමේ හැඟීමක් නොඇලීමක් සතිපට්ඨාන වඩන්නාට සතුට වෙනුවට කලකිරීමක් ඇලීම වෙනුවට නොඇලීමක් කලකිරිච්ච දේ ඇලෙන්නේ නේද? එතකොට අල්ලා ගැනීම වෙනුවට අතහැරීමේ හැඟීමක් ඇති වෙනවා. එතකොට අන්න අර Tamanට ග්‍රහණය වෙලා තියෙන යම් වස්තුන් තියෙනවද? ඒ වාගේ තියෙන ග්‍රහණය ටික ටික ටික ටික බුරුල් වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්නවා විතරක් නෙවෙයි අලුතෙන් දෙයක් අල්ලගන්නේ නැති වෙනවා. ඔන්න ඒ தත්ත්වයට අපේ හිත හරියටම අපේ හිතේ ඉපදිච්ච දවසේ ඉඳන් මේ සැප වේදනාවන්හි සතුටු වෙන ස්වභාවය තිබුණා. හරිද? එතකොට සතිපට්ඨානය වඩන කෙනෙකුට අන්න ඒ සතුට වෙන ස්වභාවයම අයින් වුණා. සතර ලැබිච්ච මහා ලාභයක් තමයි ඒක. සංසාර ජීවිතේ බොහෝම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තමයි ඔන්න ඔය හිත වෙනස් කරන්න පුළුවන් බව. ඉතින් අන්න එහෙම හිත වෙනස් කරගත්තොත් පින්වත්නි ඔය ඇලි ඇලි ඇලි ඇලි නොයේකුත් දේවල් නැතුව බෑ නැතුව බෑ කිච්ච සකස් වෙන දෙයට වැඩිය ප්‍රබලව Tamanට කලකිරීම සහගත තත්ත්වයන් උදා වෙනවා සතුටු වීම වෙනුවට කලකිරීම ඇලීම වෙනුවට නොඇලීම අල්ලා ගැනීම වෙනුවට අතහැරෙන ස්වභාවයකට පත් වෙනවා එහෙම ස්වභාවයකට අපේ හිතපත් වෙනවා එතකොට අර වගේ නොයේකුත් වස්තුන් නැතුව බැරි තත්ත්වෙටපත් වෙන්නේ නැහැ උපතින් ලැබිච්ච හිත වෙනස් වෙනවා සංසාර ජීවිතේම ආපු හිත වෙනස් කරගන්න බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබිච්ච කාලෙක පුළුවන්කම ලැබෙනවා. අන්න එතකොට තමයි අර බිරිකොක්කේ ඇමිනෙන්නේ නැතුව ඉන්නේ. මාළුවා මාළුවා අර පණු කෑල්ල දැක්කට හොඳට තේරෙනවා යටින් බිලිකොක්ක තියෙනවා කියලා. බිලිකොක්ක අමතක වෙච්ච මාළුවා තමයි ඒක ගිලින්නේ. හරි බුදුරජාණන් වහන්සේ අපිට මොකද කරේ? පණු කෑල්ල බිලිකොක්කේ තියෙද්දිම බිලිකොක්ක හොඳට පෙන්නවා. බිලිකොක්ක පේනවා නම් අර කොච්චර සැප වේදනාවක් තියෙනවා කිව්වත් ඇමිනෙන්නේ නෑ ඊට වැඩිය දුක් වේදනාව ප්‍රකට වෙනවා. පංච උපාදානස්කන්ධය මගේ කර ගැනීමෙන් ලැබෙනා වූ දුක් වේදනාව ප්‍රකට වෙනවා නම් යම් කිසි කෙනෙකුට එයා මේ පංච උපාදානස්කන්ධය ඇලෙන්නේ ඇලෙන්නේ නෑ. ඒකින්ද ටිකක් තේරුම් ගන්න අමාරු කොටසක් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අතුලාන්ත වෙනසක් සිද්ධ කරගන්න ආකාරයේ ඒ පිළිබඳ තවදුරටත් හෙට දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්. අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරපැත්තන් ඉතාමත්ම විශාල පුණ්‍ය කර්මයක් සිද්ධ කරගන්නවා. තමනුත් ධර්මයේ තේරුම් අරගෙන අන් අයටත් ධර්මය ලබා දීම සඳහා